තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පටිච්ච සමුප්පාදය පිළිබඳව පැහැදිලි කරමින් සිදු කළ දේශනා සහ සාකච්ඡා පෙළේ අද 8 වෙනි දිනය අද දවසේ අපට සාකච්ඡාව කරගෙන ආකාරය අනුව નિયમિતව පවතින්නේ උපාදාන පත්‍යා භව මේ කාරණේ. ඉතින් පසුගිය සතියේ මේ කාරණේ සාකච්ඡා කරන්නට නියමිතව තිබුණත් පොසොන් පොහොය දිනය යෙදුණු නිසා අපිට ධර්ම සාකච්ඡාවක් කරන්නට අවකාශ නැති වුණා. ඒ නිසා අද දවසේ අපි ඒ කොටස සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. උපාදානය පිළිබඳව පැහැදිලි කරනකොට අපි සතරාකාරයෙන් මේ උපාදානය පිළිබඳව කතා කළා. කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන සහ සීලබ්බත උපාදාන වශයෙන් ඒ කරුණු අපි පසුගිය සතියේට පෙර සතියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා උපාදානය කියන්නේ කුමක්ද කියලා. දැන් ඊළඟ පියවර තමයි උපාදාන පත්‍ය භව. උපාදානය නිසා හටගන්න ඊළඟට ඇති වෙන කාරණේ තමයි භව කියලා කියන්නේ. එතකොට උපාදානය කියලා කිව්වේ බලවත් වූ තෘෂ්ණාවෙන් දැඩිව ග්‍රහණය කරගන්නා ස්වභාවය. යමක් නැවත නැවත වර්ධනය වූ තෘෂ්ණාවෙන් දැඩිව ග්‍රහණය කරගත්තහම ඒ හේතුව නිසා යලි යලි හට ගැනීමක් සිද්ධ වෙනවා. මොනවද හටගන්නේ? කම්ම භව සහ උපපත්ති භව කියලා දෙකක් මේ භවය සම්බන්ධව පැහැදිලි කරනවා. උපාදානය නිසා හටගන්නා භවය යනු කම්ම භව සහ උපපත්ති භව. කම්ම භව කියලා කියන්නේ ඒ උපාදානය නිසා නැවත නැවත කර්ම ජනිත වෙනවා. දස කුසල් සහ දස අකුසල්. කායික, වාචසික, මානසික වශයෙන් සිද්ධ වෙන ඒ ක්‍රියාවන් නිසා ඇතිවෙන කර්ම. එතකොට උපාදානය නිසා නැවත නැවත එය සිද්ධ ඊළඟට උපපත්ති භව කියලා කිව්වේ සත්ත්ව సంతානෙට අයත් ස්කන්ධ. එතකොට නැවත නැවත කුසල අකුසල කර්මයන් රැස්වීමත් උපාදානය නිසා සිද්ධ වෙනවා. ඒ වගේම සත්ව సంతාණයට අදාළ නාම රූප නාමස්කන්ධ රූපස්කන්ධ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සියලුම ස්කන්ධයන් නිර්මාණය වෙන්නට අර උපාදානයේ හේතු වෙනවා. මේ කාරණය විශේෂයෙන්ම විභංග ප්‍රකරණයේ පැහැදිලි කරන ආකාරය අතිපූජනීය රේරුකාණේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පටිසම්පාද විවරණයේදී පැහැදිලි කරනවා තත්ත කතමෝ උපාදාන පච්චය භවෝ භවෝ දුවිදේන අත්ති කම්ම භවෝ අත්ති උපපත්ති භවෝ තත්ත කතමෝ කම්ම භවෝ පුඤ්ඤාභි සංඛාරෝ අපි අපුඤ්ඤාභි සංඛාරෝ ආනෙන්ජාභි සංඛාරෝ අයං උච්චති කම්ම භවෝ සම්බන්ති භවගාමි කම්මං කම්ම භවෝ තත්ත කතමෝ උපපත්ති භවෝ කාම භවෝ රූප භවෝ අරූප භවෝ සංඥා භවෝ අසංඥා භවෝ නේව සංඥා නාසංඥා භවෝ ඒකවෝකාර භවෝ චතුෝකාර භව පංචවෝකාර භව අයං උච්චති උපපත්ති භව අයං උච්චති උපාදාන පත්‍ය භව මේ විදිහට තමයි විභංග පාළියේහි මේ කාරණේ පැහැදිලි කරන්නේ. එතකොට මොකක්ද එතන කියන්නේ? උපාදානයේ හේතුවෙන් හටගන්නා භවය යනු කවරේද? භවය දෙපරද්දකින් දත යුතුය. කර්ම භවයක්ද ඇත, උපපත්ති භවයක්ද ඇත. එහි කර්ම භවය කවරේද? පුඤ්ඤාභි සංස්කාරය, අපුඤ්ඤාභි සංස්කාරය, ආනිජ්ජාභි සංස්කාරය යන මෙය කර්ම භවයයි කියනු ලැබේ. එතකොට අපි මේ කාරණා මුල්ම අවස්ථාවේදී පටිච්චසම්පාදයේ පිළිබඳව පැහැදිලි කරද්දී දැක්වුවා පින්නතුන්ට මතක ඇති අවිජ්ජා පච්චා සංඛාරා කියන තැන සංස්කාර කියන වචනය විවිධ තැන්වල යම් යම් ප්‍රමාණයකින් වෙනස් අර්ථවලින් දැක්වෙන ආකාරයත් එහි පවතින පොදු අර්ථයත් අපි කතා කළා මේ අවිජ්ජා පත්‍ය සංඛාර කියන තැන ඒ අනෙකුත් සමස්ත සංස්කාරයන් නොවේ ගන්නේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර පමණයි කියන බව අපි ඉදි කතා කළා. පුඤ්ඤාභි සංඛාර කියලා කිව්වේ කුසල් අපුඤ්ඤාභි සංඛාර කිව්වේ අකුසල් ආනිඤ්ඤාභි සංඛාර කියලා කිව්වේ අරූපාවචර ධාන කුසල්. එතකොට දැන් මෙතනත් නැවත පැහැදිලි කරන්නේ මේ උපාදානයේ හේතුවෙන් හටගන්නා කම්ම භවයේ යනු කුමක්ද? පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියන මේ කුසල කුසල කර්මයන්ම තමයි මෙතනත් නැවත දක්වන්නේ උපාදාන පත්‍ය භවෝ කියලා. දැන් මෙතනදී ගැටලුවක් මතුවෙන්න පුළුවන් කෙනෙකුට අර මුලින් කිව්ව කාරණේ නැවත මෙතන මොකද මතු කරන්නේ කියලා අපි නිතර නිතර පැහැදිලි කළා. මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ සංස්කාර ධර්මයන් හටගන්නා ආකාරය පැහැදිලි කරන මූලික સિદ્ધාන්තය. ඒ સિદ્ધාන්තය බුදුරජාණන් වහන්සේ එක් එක් තැන එක් එක් காரணාවලට අදාළව පැහැදිලි කරලා තියෙනවා. සමාජයේ යම් යම් අර්බුද හට ගැනීම සම්බන්ධව රාජ්‍ය පරිපාලනය සම්බන්ධව ඊළඟට උපාදාන ක්‍රියාවලිය නිරන්තරයෙන් ඉන්ද්‍රිය ඔස්සේ සිද්ධ වෙන ආකාරය මේ නොයෙක් දේවල් පැහැදිලි කරන්නට බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුපාද න්‍යාය පාවිච්චි කරලා තියෙනවා. ඒ අතර මේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා ආරම්භ කරලා ජරා මරණ වලින් නිමා කරන අංග 12කින් යුක්ත වූ මේ පටිච්චසමුප්පාද දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ භව පැවැත්ම සත්ව සත්වයාට අදාළ භව පැවැත්ම පැහැදිලි කිරීම සඳහායි මේ පටිච්චසමුප්පාද දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර භව පැවැත්ම පැහැදිලි කරන්න නම් අපිට අපි උදාහරණයක් හැටියට සිහිපත් කළා දන්වැලක් කියන්නේ මෙන්න මේකයි කියලා පැහැදිලි කරන්න දන්වැලේ එක පුරුකක් අරගෙන පෙන්වුවයි කියලා අපිට රවුම් හෝ ඕවලාකාර හෝ යම්කිසි චක්‍රයක් තමයි එතන පෙනෙන්නේ. එතන දන්වැලක් අපිට පෙනෙන්නේ එක පුරුකක් ගත්තාම. ඒතර මේක දන්වැල මෙහෙමයි කියන්නට මුලින් තව පුරුකක් අමුණලා අගින් තව පුරුකක් අමුණලා අවම වශයෙන් පුරුක් තුනක්වත් පෙන්වුවොත් තමයි අපිට පැහැදිලි වෙන්නේ මෙන්න මෙහෙමයි ඉදිරිපසින් එන පුරුක් සම්බන්ධ වෙන්නේ මෙහෙමයි මැද පුරුක මෙහෙමයි පිටුපසට පුරුක් සම්බන්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි දන්වැල කියන්නේ කියලා. ඒතර දන්වැලක් පිළිබඳව යම්කිසි පැහැදිලි වැටහීමක් ඇති කරගන්නට අවම වශයෙන් අපි පුරුක් තුනක්වත් පෙන්වන්නට වෙනවා. ඒතර මේ පුරුක් තුනක් පෙන්නකොට ඒකේ සංදි දෙකක් තියෙනවා. සංදි දෙකක් තියෙනවා. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේට මේ සංසාර ප්‍රවෘත්තිය මේක මේක එකක් නෙමෙයි භවෙන් භවයට ක්‍රියාත්මක වෙන අර දන්වැලක් හා සමානව එකින් එකට සම්බන්ධතාවයක් ඇතුව ක්‍රියාත්මක වෙන භව පරම්පරාවක් කියන එක පෙන්වන්නට අවම වශයෙන්වත් භව තුනක් පිළිබඳව පැහැදිලි කරන්නට ඕන. එතකොට මේ භව තුන පිළිබඳව පැහැදිලි කරද්දී තමයි මුල් භවය මැද එහෙම නැත්නම් වර්තමාන භවය මතු භවය කියන මේ අවස්ථා තුන පෙන්විය යුත්තේ. ඉතින් මේ සම්බන්ධව සමහර මහාචාර්යවරු පවා ඇතැම් වෙලාවට තර්ක විතර්ක ගොඩනගනවා මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් පිළිබඳව පැහැදිලි කරන කාරණය මේකේ ආය අතීත අනාගත කතාවක් නෑ මේ භව තුනක කතාවක් නෙමේ වර්තමාන මේ මොහොතයි පැහැදිලි කරන්න කියන එක. එතකොට අපි ඔය සම්බන්ධව පහුගිය දේශනාවකදී සාකච්ඡාවකදී අපි දීර්ඝ වශයෙන් කතා කළා පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීම තමයි. එහි කිසිදු තර්කයක් නැහැ. නමුත් මේක භව පැවැත්ම පිළිබඳව පැහැදිලි කරනකොට ඒ අතීත සංස්කාර ධර්මයන් ප්‍රත්‍යෝත්පන්න වශයෙන් සම්බන්ධ වෙන ආකාරය අනාගත සංස්කාර ධර්මයන් ප්‍රත්‍යෝත්පන්න වශයෙන් සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරගත්තොත් විතරයි මේ භවෙන් භවයේ එකින් එක සම්බන්ධ වෙලා යන ආකාරය ප්‍රකට වෙන්නේ. එහෙම නැත්නම් පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති කියන මේ අර්බුදේ මතුවෙනවා. ඒ කියන්නේ පුබ්බන්තේ කංකත කියලා කියන්නේ పూర్ව අන්තය පිළිබඳව සැක ඇති වෙනවා. අපරන්තේ කංකත කියලා කියන්නේ మతు අන්තය පිළිබඳව ඒ කියන්නේ පසු අන්තය පිළිබඳව සැක ඇති වෙනවා. ඒ සැක දුරු වෙන්නට නම් මෙන්න මෙහෙමයි පෙර භවයෙන් සම්බන්ධ වෙන්න මෙන්න මෙහෙමයි වර්තමාන භවයේ ක්‍රියාත්මක වෙන මෙන්න මෙහෙමයි మతు භවයේ ක්‍රියාත්මක. ඒක වර්තමාන භවය හෝ අපිට මේක ඕනම භව තුනකට මේ කාරණා ටික ගලපන්නට පුළුවන්. එතකොට අන්න එහෙම ගලපනකොට අවිජ්ජාපච්චය සංඛාරා කියලා එතන සංස්කාර පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර දැක්ුවේ ඒ පෙර භවයේ අවිද්‍යා ප්‍රත්‍ය කොටගෙන කුසල කුසල සංස්කාරයන් නිසා මේ භවයේ ප්‍රතිසන්දි විඥානයේ ඇති වෙන ආකාරය පැහැදිලි කරන්න. දැන් ඊට පස්සේ මේ භවයේ තුල ඒ ප්‍රතිසන්දි විඥානේ ඊට පස්සේ නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන ඊළඟට ඒ උපාදානය නිසා යලි පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාර ඇති වෙලා ඊළඟ භවයට දෙවන සංධිය ඇති වෙන ආකාරය තමයි මෙතනදි පැහැදිලි කරන්නේ. එතකොට අපි මේ පටිසම්පාද සාකච්ඡාව ආරම්භ කරද්දී මුලින්ම පැහැදිලි කළා මේ පටිච්චසමුපාදය පිළිබඳව මේ காரணා 12 අංග 12 පැහැදිලි කරගෙන අපේ මහාචාර්ය රේරුකාණේ චන්දවල මහානායක ස්වාමින් වහන්සේගේ පටිච්චසමුපාද විවරණේ පොතේ අග තියෙන කොටසත් අපි විශේෂයෙන් අවධානයට ලක් කිරීම වටිනවයි කියලා ඒකේ අග තියෙන්නේ ඔය සංදි වලින් සම්බන්ධ වෙන්නේ කොහොමද? භව තුනක් සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒවාෙහි චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ විදිහේ එක එක විදිහෙන් මේ පටිච්චසමුපාද සිද්ධාන්තය විග්‍රහ කරලා තියෙනවා උන්වහන්සේ මේ පටිච්චසමුපාද විවරණය කියන පොතේ. අන්න ඒ ටික පැහැදිලි කරගත්තට පස්සේ තමයි අපිට මේ අවිජ්ජාපච්ච සංඛාරා කියන තැනින් පටන් අරගෙන ජරා මරණ වලින් කෙලවර වෙන මේ අංග 12කින් යුක්ත වූ පටිච්චසමුපාද දේශනාවේ පූර්ණ අර්ථය එහෙම නැත්නම් මේ සංසාර ප්‍රවෘත්තිය පුබ්බන්ත අපරන්ත කියන මේ දෙපැත්තම පිළිබඳව සැකසංකා ඇති නොවි හොඳ පැහැදිලි වැටහීමක් ඇති කරගන්නට අපිට පුළුවන් වෙන්නේ අර හැම පැත්තකින්ම මේක සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරගත්තොත් පමණයි. එහෙම නැත්නම් අර සමහර කෙනෙක් තර්ක කරන ආකාරයට ඉදප්පච්චයතාවයයි පටිච්චසමුපාදය කියලා කියන්නේ මේක මේ අතීත අනාගත කතාවක් නෙමෙයි වර්තමානයයි පැහැදිලි කරන්න කියන තර්කය හරි. ඒ තර්කයක් හැටියට ඒක වැරදි නැහැ. එතකොට පටිච්චසමුපාදය කියන එකෙන් අපිට දකින්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ වර්තමානයේ පමණයි. ඉක්ම ගිය අතීතේ දකින්න බෑ අපිට. නොපැමිණි අනාගතය දකින්න බෑ. යදති යදතීතං පහීනන්තං අපත්තංච අනාගතං එතකොට අතීතයේම ගිහිල්ලා තාම අනාගතයේ කියන එක තාම පැමිණිලා නැහැ. එතකොට පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ මේ ප්‍රත්‍යෝත්පන්න වර්තමාන ධර්ම විතරයි අපිට ඒ ඒතන සති සම්පජඤ්ඤේ විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ තර්කය හරි. නමුත් අපිට සුතමේ චින්තාමේ වශයෙන් අර අතීත ඉක්ම ගිය කරුණු පිළිබඳව අපට වැටහීම නොතිබුණොත් අර ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ගේ මේ ක්‍රියාකාරීත්වය කොහොමද මේ භව පැවැත්මට හේතු වෙන්නේ කියන එක අපිට පැහැදිලි කරගන්නට බැරුව යම්කිසි පටලැවිල්ලක් ඇති වෙනවා. අන්න ඒ පටලැවිල්ල ලෙහලා මේ සංසාර ප්‍රවෘත්තිය පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇති කරන්නට තමයි අර දන්වැලක් කියන එක මේකයි කියලා පෙන්වන්නට අවම වශයෙන් පුරුක් තුනක්වත් දක්වල දැක්විය යුතු වෙනවා වගේ තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුපාද දේශනාවෙන් සංදි දෙකකින් යුක්ත භව තුනකින් යුක්තව මේ පටිච්චසමුපාද ක්‍රියාවලිය සංසාර ප්‍රවෘත්තිය පැහැදිලි කරන්නට දක්වන්නේ. අන්න ඒ නිසා තමයි අර අපි ආරම්භයේදී කතා කරපු අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැනදී පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර ගැන කතා කළා නැවත පටිච්චසමුපාද දේශනාවේ මැදට එනකොට යලිත් අපට පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර කියන කතාව හමු වෙන්නේ උපාදාන පත්‍යා භවෝ කියන තන කුමක් නිසාද ඒ දෙවන සංදිය හැටියට ඊළඟ භවයට සම්බන්ධ වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ. ඒ නිසා මෙතන උපාදාන පත්‍ය භවෝ කියන කතාව දෙආකාරයකින් පැහැදිලි කරනවා භවය දෙආකාරයකින් දත යුතුයි කම්ම භව උපපත්ති භව කියලා කුමක්ද කම්ම භවය කියලා කියන්නේ පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාර වශයෙන් විභංග ප්‍රකරණය පැහැදිලි කරන්නේ ඒ නිසා ඊළඟට මෙය කර්ම භවයයි කියනු ලැබේ සකල භවගාමී කර්මයම කර්මය කර්ම භවය. එතකොට සියලුම භවගාමී කර්ම අරහත්යෙන් පරිණිරවාණයටපත් වෙන තෙක් සියලුම භවගාමී කර්ම කම්ම භව කියලා හඳුන්වනවා. ඊළඟට එහි උපපත්ති භවය කවරේද? එතකොට කම්ම භව උපපත්ති භව කියලා දෙකක් කිව්වා. දැන් කම්ම භවය කියන්නේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනිඤ්ඤාවි සංඛාර කියන සියලුම කර්ම ප්‍රවාහය. එතකොට එහෙමනම් එහි උපපත්ති භවය කියලා කියන්නේ කුමක්ද? උපපත්ති භවය කියලා කියන්නේ කාම භවය, රූප භවය, අරූප භවය. මෙතන භවය නව ආකාරයකින් පැහැදිලි කරනවා කොටස් තුන තුන. කොටස් තුනේවා තුනක් හැටියට එහෙම නැත්නම් කාණ්ඩ තුනක් හැටියට නව ආකාරයකින් මෙහි භවය පැහැදිලි කරනවා. පළවෙනි කාණ්ඩය තමයි කාම භව, රූප භව, අරූප භව. කාම භවය කියන්නේ සතර අපායයි මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක හයයි කියන මේ සුගති දුර්ගති සහිත භූමි 11 තමයි කාම භව කියලා හඳුන්වන්නේ. ඊළඟට රූප භව. රූප භව කියලා කියන්නේ සොලොස් සදෑනු රූපාවචර බ්‍රහ්ම ලෝක. ඊළඟට අරූප භව කියලා කියන්නේ සතරාකාර අරූප තලය. ඒ කියන්නේ ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන කියන සතරාකාර අරූප තලය තමයි අරූප භව කියලා කියන්නේ. එතකොට ඔය විදිහට තුන් ආකාරයකින් භවය විස්තර කරන්නට පුළුවන්. සමස්ත භවයම කැටි කරලා කාම භව, රූප භව, අරූප භව කියලා තුනකට බෙදන්න පුළුවන්. තවත් ආකාරයකින් තුනකට බෙදන්න පුළුවන්. සංඥා භව, අසංඥා භව, නේව සංඥා, නා සංඥා භව කියලා. එතකොට එහි සංඥා භව කියලා කියන්නේ කාම භූමිය 11 අසඤ්ඤ භූමිය හැර ඉතිරි රූපාවචර භූමි 15 යට අරූපා අරූප භූමි 3 යන මේ භූමීන්හි උපදිනා සත්ත්වයින්ගේ උපාදීන ස්කන්ධය සංඥා භව නම් වෙති සංඥා භව කියලා කියන්නේ සිත ක්‍රියාත්මක වෙන එහෙම නැත්නම් පැහැදිලිව සිතේ ක්‍රියාකාරීත්වය දක්වන්නට පුළුවන් ආත්ම භාව තමයි සංඥා භව කියලා කියන්නේ. එතකොට ඒකට කාම භූමිය 11ම සිත ක්‍රියාත්මක වෙන ආත්ම භාව. ඊළඟට අසඤ්ඤ භූමිය හැර ඉතිරි රූපාවචර භූමි 15. එතකොට රූපාවචර භූමි 16ක් තියෙනවා. ඒ 16න් අසඤ්ඤ භූමිය සංඥා භව කියන තැනට ගණන්නේ නැහැ. මොකද එතන පැහැදිලිව කියන අසඤ්ඤ. එහෙමනම් ඒක සංඥා කියන ගොඩට වැටෙන්නේ නැහැ. ඊළඟට අරූප අරූප භූමි හතරෙන් මුල් භූමි තුන විතරයි සංඥා භූමි වලට ගන්නෙ. ඒ මොකද නේව සංඥානා සංඥා භූමි කියලා වෙනම එකක් කියවෙනවා. ඒකට තමයි අවසාන භූමිය ගැනෙන්නේ. ඒ අරූපාවචර භූමි වලින්. ඒතර මෙන්න මේ මැද සඳහන් කරපු ඒ කියන්නේ කාමාවචර භූමි 11යි රූපාවචර භූමි 16න් අසඤ්ඤතලයේ හැර ඉතුරු 15යි අරූපාවචර භූමි හතරෙන් අවසාන එක හැර ඉතිරි තුනයි. මෙන්න මේ ටික තමයි සංඥා භව කියලා හඳුන්වන්නේ. ඊළඟට අසඤ්ඤා භව කියලා කියන්නේ අරූප තලය. අරූප තලය විතරයි අසඤ්ඤා භව කියලා හඳුන්වන්නේ. අසඤ්ඤා භූමියේහි උපාදින්න උපදින්න උන්ගේ උපාදින්න ස්කන්ධය අසඤ්ඤා භව නම් වෙති. ඊළඟට නේව සංඥා නාසඤ්ඤා භව කියලා කියන්නේ භවාග්‍රයයි කියනු ලබන අන්තිම අරූප භූමියෙහි උපදින්නවුන්ගේ උපාදීන ස්කන්ධය නේව සංඥා නාසඤ්ඤා භව නම් වේ. එතකොට සමස්ත විශ්වයේම උපදින සියලු සත්වයෝ ඒ හැම සත්වයකගේම ආත්ම භාවයන් එක ක්‍රමයකට කොටස් තුනකට බෙදන්න පුළුවන් කාම භව, රූප භව, අරූප භව කියලා. ඒ ඔය තුනට බෙදුවෙන් පස්සේ සියල්ල මේකට අයිති. ආය වෙන ඉතිරියක් නැහැ. තවත් ක්‍රමයකට ඕනම් බෙදන්න පුළුවන්. සංඥා භව, අසංඥා භව, නේව සංඥා, නා සංඥා භව කියන. ඒ බෙදන ඒ ඒ බෙදුවාමත් අර සමස්තයම එකට ඇතුළත්. ආ එකක්වත් මග හැරෙන්නේ නැහැ. තවත් ක්‍රමයකට බෙදන්නට පුළුවන් ඒකවෝකාර භව චතුවෝකාර භව පංචවෝකාර භව එහෙම බෙදුවාමත් අර සමස්ත විශ්වයේ සියලු සත්ත්ව භවයන්ම එකට ඇතුළත් වෙනවා මොකද්ද ඒකවෝකාර චතුවෝකාර පංචවෝකාර කියලා කියන්නේ වෝකාර යනු ස්කන්ධයන්ට නමකි අසඤ්ඤ භූමියෙහි ඇත්තේ රූපස්කන්ධේ පමණකි. දැන් අර අපේ විඥානපච්චය නාම රූපං කියන කතාවේදී ඒ පටිච්චසම්පාදයේ ඒ කොටසේදී අපි මේ කාරණා පැහැදිලි කරගත්තා විඥානපච්චය නාම රූපං කියලා පොදුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළාට අරූපතලේ නාම රූප කියලා දෙකක් හටගන්නේ අරූපතලේ හටගන්නේ රූපස්කන්ධය පමණයි කියන එක අපි එතෙන්දී කතා කළා පැහැදිලි කරගත්තා එතකොට රූපස්කන්ධය විතරක් තියෙනවා නම් එතන ඒක වෝකාර. වෝකාර කියලා කියන්නේ ස්කන්ධයන්ට. එතකොට ස්කන්ධේ පංචස්කන්ධයන්ගෙන් එකයි එතන තියෙන්නේ. මොකද්ද රූපස්කන්ධය විතරයි. රූපාවචර බ්‍රහ්ම ලෝකය. හැබැයි සිත ක්‍රියාත්මක නැහැ. සිත ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට වේදනා සංඥා සංඛාර විඥාන ඒ හතරම නැහැ. ඒ හතරම නෑ. එතකොට එකම ස්කන්ධයයි පවතින රූපස්කන්ධය පමණයි. ඒ නිසා රූපස්කන්ධේ පමණක් පවතින අසඤ්ඤතලය හඳුන්වනවා ඒකවෝකාර භව කියලා. ඊළඟට චතුෝකාර භව කියලා කියන්නේ අරූපතලය. අරූපතලයෙහි රූපය නැ සිත විතරයි. එතකොට ඒ අරූපතලයෙහි වේදනා සංඥා සංඛාර විඥාන මේ ටික තමයි එහි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ ටික හඳුන්වනවා චතුෝකාර භව හැටියට. ඒතොර ඒක නායක හඳුරු මෙතනදී පැහැදිලි කරනවා. අරූප භූමීන්හි ඇත්තේ නාමස්කන්ධ සතර පමණකි. එබැවින් ඒවායේ සත්‍යයන්ගේ උපාදින්න ස්කන්ධයෝ චතුෝකාර භව නම් වෙති. ඊළඟට පංචස්කන්ධයේ ඇතිරි ඉතිරි භූමීන්හි සත්‍යයන්ගේ උපාදින්නස්කන්ධය පංචවෝකාර භවනම් වෙති. මේ විදිහට නායක හඳුරෝ ඒක පැහැදිලි කරනවා. එතකොට දැන් මේ උපාදාන පත්‍යා භවෝ කියන එක භවය තුන් ආකාරයකට තමයි පැහැදිලි කරන්නේ. හැබැයි එක විදිහකින් තුන් ආකාරයකට පැහැදිලි කරනවා තවත් විදිහකින් තුන් ආකාරයකට පැහැදිලි කරනවා තවත් විදිහකින් තුන් ආකාරයකට පැහැදිලි කරනවා ඒ නිසා භවය උපාදාන පත්‍යා භව කියන එක නව ආකාරයකින් පැහැදිලි කරනවා ඒ නව ආකාරය කියලා කිව්වට ඇත්තටම මේන් එක් එක් කොටසට සමස්ත උත්පත්තීන්ම ඇතුළත් වෙනවා. පළවෙනි කොටස කාම රූප අරූප කියලා ගත්තොත් සමස්ත උත්පත්ති භවයන්ම ඒකට ඇතුළත් වෙනවා. ඊළඟට අසඤ්ඤ භව සංඥා භව නේව සංඥා නාසඤ්ඤා භව කියලා එහෙම ගත්තොත් સમස්ත උත්පත්තීන්ම ඒකට ඇතුළත් වෙනවා ඒකවෝකාර චතුවෝකාර පංචවෝකාර කියලා ගත්තොත් එතනත් समस्त භූමින්ම ඒකට ඇතුළත් වෙනවා එතකොට උපාදානයන් නිසා භවයේ ඇතිවන සැටි మతు දක්වන පරිදි දත යුතුය කර්ම භව උපපත්ති භව දෙකින් කර්ම භවය අකුසල කර්ම භවය කුසල කර්ම භවයයි දෙවදෑරුම් වේ. දැන් එතකොට උපාදානයේ නිසා ඇති වෙන භවය නායකහඳ පැහැදිලි කරනවා මෙන්න මේ ඉදිරියට කියන විදිහට ඒක තේරුම් ගන්නට ඕන. ඒතර පළමුවෙන් තේරුම් ගන්නට ඕන මෙහි කම්ම භව කියලා එකක් කිව්වා. ඒ එතකොට ඇතරම භව කියන වචනේ තේරුම හට ගන්නවා කියන එකයි. ඇති වෙනවා කියන එකයි. එතකොට ඒ ඇති වෙන්නේ කර්මයක් හට ගන්නවා. ඒ කර්මය හේතු කොටගෙන ඊට අදාළ ස්කන්ධ પરම්පරාවක් හට ගන්නවා. එතකොට මේ දෙකම පාදාන පච්චා භව කියන මේ එකම කාරණය තුල තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. එතකොට ඒකේ පළවෙනි කොටස නායකහරු පැහැදිලි කරනවා කර්ම භව උපපත්ති භව දෙකින් කර්ම භවය අකුසල කර්ම භව කුසල කර්ම භවයයි දෙවදෑරුම් වේ. එතකොට කම්මභව කියලා ගත්තාම ඒකත් ආයෙ දෙකට බෙදෙනවා කුසල කර්ම සහ අකුසල කර්ම වශයෙන්. තෘෂ්ණාව රූප තණ්හාදී වශයෙන් සවැදරුම් වන්නාseම කාම උපාදානයේද රූප කාම උපාදානාදී වශයෙන් සවැදරුම් වන බවද සැලකිය යුතුය. දැන් මේක ටිකක් සංකීර්ණ විදිහට නායක හඳුරෝ මෙතන පැහැදිලි කරන කොටස් කරලා ඒක පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ. දැන් අපි තණ්හාව ගැන කතා කරනකොට එකම කාම තණ්හාව කොටස් 6කට බෙදලා පෙන්වන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. දැන් ඔය කිව්වේ එකම කාම තණ්හා. එකම කාම තණ්හාව ඉන්ද්‍රිය වශයෙන් සයාකාරයකින් පැහැදිලි කරලා දක්වනවා. ඒ වගේම තමයි මේ තණ්හාව නිසා ඇතිවෙන උපාදානය කාම උපාදාන, ditthi උපාදාන ආදී වශයෙන් හතරක් දැක්වුවා. නමුත් එයින් අර කාම උපාදානය විතරක් වෙන් කරලා ගත්තහම ඒක නැවත සයාකාරයකින් පැහැදිලි කරන්නට පුළුවන්. රූපකාම උපාදාන, සද්දකාම උපාදාන, ගන්ධකාම උපාදාන, රසකාම උපාදාන, පොට්ටබ්බකාම උපාදාන, ධම්මකාම උපාදාන කියලා නැවත අර කාම උපාදානය විතරක් යලිත් හයකට බෙදන්නට පුළුවන්. දැන් නායක හැමතුරු මෙතන පැහැදිලි කරනවා මේ කාම උපාදානයේ නිසා කොහොමද අකුසල කර්මයන් ජනිත වෙන්නේ මේ කාම උපාදානයේ නිසා කොහොමද කුසල කර්මයන් ජනිත වෙන්නේ දැන් ඒ ටික අපි නායක හැමතුරු පැහැදිලි කරලා තියෙන විදිහටම විස්තර කරගමු ඒක ඊටාම පුළුල් විදිහට උන්වහන්සේ හැම පැත්තක්ම ආවරණය වෙන හැටියට ඊටාම පහසුවෙන් වටහා ගන්න පුළුවන් වෙන හැටියට පැහැදිලි කරලා තියෙනවා මස් රසයට ලොල්ලූ තැනැත්තාට නිතරම එය අනුභව කරන්නට සිත්තේ. දැන් ඔන්න රසකාම උපාදානය. රසකාම උපාදානය තමයි දැන් මස් රසයට ලොල් වීම කියලා කියන්නේ මස් රසය එකවරක් භුක්ති විඳිනකොට ඒකට තෘෂ්ණාවක් ඇති වෙනවා ඊට පස්සේ ආය ආය ඒ රසය සිහිපත් වෙනවා එතකොට අර තෘෂ්ණාව වර්ධනය වෙන්නට පටන් ගන්නවා ඊට පස්සේ ඒක මනසේ දැඩිව ග්‍රහණය වෙනවා අන උපාදාන කියන තැනටපත් වෙනවා එතකොට දැන් කාම උපාදානය මේ රසයත් එක්ක බද්ධ වෙලා රස කාම උපාදානයේ හැටියට දැන් ඔන්න එතනත්තාගේ මනසේ දැඩි බන්ධනයක් ඇති වෙනවා එතකොට ඒක ඇති වෙන්නේ කුමක් සඳහාද? මේ මස් රසයට ලෝලත්වයක් එක්කලා. උදාහරණයක් හැටියට නායක හඳුරු මේ පැහැදිලි ඔහු ඒ නිසා ඌරු කුකුළු ගවාදී සතුන් මරන්නටත් මරවන්නටත් පටන් ගනී. දැන් අර රසකාම තෘෂ්ණාවට ගිජු වෙලා ඒ රසකාමය උපාදාන කරගත්තා. එතකොට කාම උපාදාන, රසකාම උපාදාන. දැන් රසකාම උපාදානය නිසා ඔහු කැමති රසය නැවත නැවත අත්පත් කරගන්නට වෑයම් කරනවා. උපාදානයේ ස්වභාවයනේ ඒක ග්‍රහණය කරගන්නට වෑයම් කිරීම. එතකොට දැන් රසකාමයේ උපාදාන කරගත්තා. එතකොට දැන් ඒ උපාදාන කරගත්තු රසය නැවත නැවත අත්පත් කරගන්නට උත්සාහවත් වෙනවා. එහෙම උත්සාහවත් වෙනකොට ඒතනත්තා ඒ උත්සාහය පාදක කොටගෙන අර උපාදානය නිසා ඌරු මරන්නට, කුකුළු මරන්නට, ගවය මරන්නට මේ ආදී වශයෙන් Tamanට යම් මාංශ රසයක්ද කැමති වෙන්නේ ඒ ඒ සත්ත්වයින් මරන්නට, මරවන්නට පෙළඹෙනවා. මස් රසයට ආශාව කාම උපාදානයයි. ඔහුගේ සතුන් මැරීම, මැරවීම ඒ කාම උපාදානයේ මෙහෙයවීමෙන් සිදුවන්නකි. එතකොට දැන් රසකාමයේ උපාදාන කරගත්තු එක කාම උපාදානයයි. දැන් මේ කාම උපාදානය නිසා තමයි ඒ තනත්තා අර සත්තු මැරීම සහ මැරවීම කරන්නේ. දැන් මොකක්ද එතන දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ? උපාදාන පත්‍යා කම්ම භවෝ උපාදාන පත්‍යා භවෝ කියපු තැන මේ උපාදානයේ හේතු කොටගෙන මේ කර්ම භවය හට ගන්නවා. දැන් ඒතනත්තාගේ උපාදානය නිසා අභිනව අකුසල කර්ම සිද්ධ වෙනවා. අභිනවයෙන් ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. අභිනවයෙන් ප්‍රාණඝාතයට අනුබල දෙනවා. එතකොට හැම මොහොතකම ඒතනත්තා අකුසල කර්ම ජනිත කරගන්නවා. තමන් විසින් කරනකොට කායික වශයෙන් අකුසල කර්මයක් සිද්ධ කරගන්නවා. අනුන් මෙහෙවනකොට වාචසික වශයෙන් එතන ඒ අකුසලයට අනුබල දීලා ඒ අකුසලය සමාදම් වෙනවා. මේ විදිහට මේ මස් රසයට ගිජු වීම නැමැති කාම උපාදානය නිසා ඒතනත්තා ප්‍රාණඝාත අකුසල කර්ම සිද්ධ කරගන්න. ඊළඟට නායක හඳුර පැහැදිලි කරන ඇතැම්හු Tamanගේ ගොවිතැන් පාලු කරන සතුන්ද තවත් Taman ඇලුම් කරන වස්තුන් නසන සතුන්ද මරා දමති. සමහරු Taman ඇලුම් කරන වස්තුන් ලබා ගනු පිණිස මුදල් සැපයීම සඳහා සතුන් මරති. දැන් මේක එක පැතිවලින්. ඒ Taman මස් රසයට ගිජු නම් පස්සේ ඒක කණ්ඩ සත්තු මරනවා. ඊළඟට Taman යම් යම් දේවල් වලට ඇලුම් කරාම කාමයන් උපාදාන කරගත්තාම ඒ උපාදාන කරගත්තු දේවල් රැකගන්න සත්තු මරනවා. එතකොට දැන් අපි හිතමු Taman ගේ දොර ඉඩ කඩම් වලට ඇලුම් කරනකොට ගොවිතැන් වලට ඇලුම් කරනකොට ඒවා පාලු කරන සත්වෝ ඝාතනය කරන්නට ක්‍රියාත්මක ඒ තව පැත්තක්. ඊළඟට සමහර කෙනෙක් මුදල් ඉපයීම සඳහා සත්තු මරනවා. ඒ කියන්නේ Taman අනුභව කරන්නට නෙමෙයි මේ මාංශ විකුණලා මුදලක් උපයා ගන්නට සත්තු මරන. ඒ තවත් පැත්තක්. සමහරු අමුදරුවන් රකින්න සඳහා සතුන් මරති. ඒ ප්‍රාණඝාත කර්ම සියල්ලම සිදුවන්නේ කාම උපාදානය නිසායි. එතකොට ඔය ප්‍රාණඝාතය කරන එක එක පැති පැහැදිලි කළේ රස තෘෂ්ණාව නිසා ඒ වගේම තමන්ට අවශ්‍ය දේවල් තමන් කැමති දේවල් ආරක්ෂා කර ගැනීම සඳහා මුදල් ලිපීම සඳහා අමුදරුවන් සුරක්ෂිත කිරීම සඳහා මේ නොයෙක් කරුණු පාදක කොටගෙන කෙනෙක් ප්‍රාණඝාතයට නැඹුරු වෙන්නට පුළුවන් ඒ සියලුම ප්‍රාණඝාතයන් එතකොට ඒ තනත්තා කරලා තියෙන්නේ කාම උපාදානය නිසා අන්න උපාදාන පත්‍ය භවෝ කියලා පැහැදිලි කළේ ඒකයි ඒ උපාදානය නිසා කර්ම භවය අකුසල කර්ම භවය ක්‍රියාත්මක වෙන ආකාරයයි ඒ පැහැදිලි කරන්නට නායක හඳුරෝ මේ උදාහරණ දක්වලා තියෙනවා. ඊළඟට දැන් ওই විදිහට අනික් කාරණා ඒ කියන්නේ රූපයට වහල් වීම නිසා, ශබ්දයට වහල් වීම නිසා, ගන්ධයට වහල් වීම නිසා දැන් මේ රසය ගැන මෙතන කිව්වා. ඒ නොඑක් පැතිවලින් මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගන්නා වූ ආරම්මණයන් උපාදාන කර ගැනීම නිසා ওই විදිහේ ප්‍රාණඝාත ආදී අකුසල් වලට නැඹුරු වෙන්නට පුළුවන්. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා ඇතැම් මිත්‍යා දෘෂ්ටිකයෝ දෙවියන් සතුටු කොට දෙව්ලොව යන බලාපොරොත්තුෙන් දෙවියන් පිදීම සඳහා සතුන් මරති. දැන් මේ ප්‍රාණඝාතය නැමැති එකම කර්මය තව සමහරු කරනවා ඒ තමන් දෘෂ්ටිගතිකත්වය නිසා දෙවියන් සතුටු කොට දෙව්ලොව යාම පිණිස. ඇතැම්හු දෙවියන් සතුටු කරවනු පිණිස දන් සඳහා සතුන් මරති. ඇතැම් වූ සත්වෝ මිනිස්යාගේ ප්‍රයෝජනයේ පිණිස දෙවියන් විසින් මවන ලද්දෝ යයි සලකාගෙන සතුන් මරති. ඇතැම් වූ මහා යාග පවත්වන පිණිස බොහෝ සතුන් මරති මරවති. මේ ditthුපාදානයේ නිසා ප්‍රාණඝාත කර්මය සිදු වෙන ආකාරය. දැන් අර මුලින් කිව්වේ කාම උපාදානයේ නිසා ප්‍රාණඝාතය සිද්ධ වෙන ආකාරය. මේ ඊළඟට පැහැදිලි කරන්නේ ditthි උපාදානයේ නිසා වැරදි දෘෂ්ටීන් උපාදාන කර ගැනීම නිසා ප්‍රාණඝාත අකුසල කර්ම සිද්ධ කරන ආකාරය. ඊළඟට ඇතම් හෝ ආත්මය කල්පවැත්ම සඳහා නිරෝග කරනු සඳහා බලවත් කරනු සඳහා සතුන්ගේ බිත්තර කති කුකුළු වටු ආදී සතුන් මරා කති මරවා ගනිති ආත්මය ආරක්ෂා කරන පිණිස උකුණන් මකුණන් මැස්සන් මදුරුවන් මරති බල්ලන් සර්පයන් මරති තවත් සතුන්ද මරති අඹදරුවන්ගේ ආත්මාරක්ෂාව සඳහා දෙසේ කරති ඒ අත්වාද උපාදානයේ නිසා ප්‍රාණඝාත කර්මය සිදුවන ආකාරය අත්වාද උපාදානය කියලා කිව්වේ මේ පංචස්කන්ධය ආත්ම වශයෙන් සත්වයක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් ආත්මයක් වශයෙන් මම වශයෙන් වරදවා ගන්නා ගතිය තමයි අත්වාද උපාදාන. දැන් මේ අත්වාද උපාදානය නිසා සමහරු ප්‍රාණඝාතය කරනවා කොහොමද ආත්මය කල්පවත්වා ගන්නට නිරෝගී කරගන්නට සමහර වෙලාවට ඒ බලවත් කරගන්නට බිත්තර කනවා කුකුළු වටු ආදී සතුන් මරවල කනවා දැන් වෙනතුනේ වර්තමානයේ අපි අන්තර්ජාලය එහෙම සමහර වෙලාවට දකිනවා අර ජීවත් වෙලා ඉන්න පණ ඇති සතුන්ගේ මාංශ අනුභව කළාම වඩාත්ම ඒ ජීව ශක්තිය වැඩෙනවයි කියන දෘෂ්ටිය නිසා ඒ අදහස නිසා සත්තු පන පිටින්ම ඒ සත්තුන්ගේ මාංශ අනුභව කරන්නට ක්‍රියාත්මක වෙන ආකාරය අර පසුගිය අවස්ථාවක අපි දැක්කා ඒ විදිහට පොඩි රිලවෙක් මේසෙක හිර කරලා ඒ ඒ රිලවක් ඈ ගහද්දී ඔලුවට මිටියෙන් තට්ටු කරලා රෝලු කටුව ගලවලා ගෑරුප්පු වලින් අර මොලේ කඩ කඩ කනවා. එතකොට අර සතා තාම මේ අර වේදනාවෙන් කෑ ගහනවා, දඟලනවා. අර බෙල්ල ළඟින් හිර කරලා මේසෙට ඒකට ගැළපෙන විදිහට ඒව හදලා ඊට පස්සේ උඩින් ඔලුව තලලා කටුව අයින් කරලා අර මොලේ කනවා පණ පිටින්. එතකොට ඇයි මේ මේ කියන අත්වාදෝපාදාන. ඒ කියලා කියන්නේ ආත්මය. මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් මම. දැන් මේ මාව දිගු කලක් පවත්ව ගන්නවට මගේ ජීව ශක්තිය තහවුරු කර ගන්නට ඕන. මගේ කාය ශක්තිය රැක ගන්න ඕන. මගේ මොළේ වැඩෙන්න ඕන. මගේ හදවත වැඩෙන්න ඕන. මේ විදිහට මගේ ලේ වැඩෙන්න ඕන. එතකොට ඒවා පවත්වා ගැනීම අවශ්‍යයි ජීවිතේ පවත්වා ගන්න ಗುಣධම් වඩනකොටත් අපි සැලකිලිමත් වෙන්නට ඕනේ ලේ අඩු නම් ඒ ලේ වැඩෙන ආහාර ගැනීම වරදක් නෙමෙයි. නමුත් ලේ වැඩෙන ආහාර ගන්නට කියන අදහස පාදක කොටගෙන යම්කිසි කෙනෙක් ප්‍රාණඝාත ආදී අකුසල් කරන්නට පෙළඹෙනවා නම් එතන තියෙන්නේ අර අත්වාද උපාදානයේ හේතු කොටගෙන ප්‍රාණඝාත ආදී අකුසල් කිරීමක්. එතකොට නායක හඳුර මෙතනදි පැහැදිලි කරන්නේ අන්න ඒ විදිහට දැඩිව ආත්මවාදයේ උපාදාන කරගත්තාම දෘෂ්ටිගතික වුණාම සත්වේක්‍ය පුද්ගලේක්‍ය මමය මම රැකෙන්නට ඕන මම පවතින්නට ඕන කියලා ඒ දෘෂ්ටිය දැඩිව මතුවෙනකොට ඒතනත්තා තමන් රැක ගැනීමේ පදනම තුල බොහෝ අකුසල් කරන්නට පෙළඹෙන්නට පුළුවන් කියන බවයි නායක හඳුර මේ පැහැදිලි කරනකොට මොකක්ද එතන සිද්ධ වෙන්නේ අත්වාද උපාදානයේ පාදක කොටගත්තු කම්ම භවය උපාදාන පත්‍යා භවෝ කිවතන අත්වාද උපාදානය දැන් කාම උපාදානය නිසා ප්‍රාණඝාතය සිද්ධ වෙන හැටි පැහැදිලි කළා ඊළඟට ditthi උපාදානය නිසා ප්‍රාණඝාතය සිද්ධ වෙන හැටි පැහැදිලි කළා මේ පැහැදිලි කරන්නේ අත්වාද උපාදානය නිසා ප්‍රාණඝාතය සිද්ධ වෙන ආකාරය එතකොට ආත්ම ආරක්ෂාව සඳහා සත්තු මරණ උකුණන් මකුණන් මැස්සන් මදුරුවන් මරණ බල්ලන් සර්පයන් ආදී තවත් සතුන් මරවන ඊළඟට අබුදරුවන්ගේ ආරක්ෂා පිණිස බඳු සතුන් මරවන මේ විදිහට නොඑක ආකාරයෙන් අර දෘෂ්ටීන් නිසා ප්‍රාණඝාතයන් සිද්ධ කරනවා. මෙසේ උපාදානයන්ගේ මෙහෙවීමෙන් සත්වයා විසින් ප්‍රාණඝාත කර්මය කරනු ලැබේ. අදත්තානා අදත්තා දානාදී අකුසලයන් උපාදානයන් නිසා කරන සැටිද කියන ලද්දට අනුව කල්පනා කරගත යුතුයි. එතකොට අදත්තාදාන කාම මිත්‍යාචාර ආදී අවශේෂ අකුසල කර්මයෝත් ඔය විදිහටම මේ උපාදානය නිසා සිද්ධ වෙන හැටි තම තමන් වෙන වෙනම කල්පනා කරලා තේරුම් ගන්න කියන එකයි උන්වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ කොටස දැන් උපාදාන පත්‍ය භවෝ කියලා කිව්වහම කර්ම භවය කිව්වේ අකුසල කර්ම විතරක් නෙවෙයිනේ. දස අකුසල කර්ම සහ දස කුසල කර්මත් මිනිස්සු කරන උපාදානය නිසා. එතකොට අපි පටිච්චසම්පාදයේ මුලින්ම කතා කළා අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා කොහොමද ඒ කුසල කුසල කර්මයන් රාශි වෙන්නේ කියන බව දැන් මෙතන පැහැදිලි කරන උපාදානයේ පාදක වෙලා කොහොමද කුසල කුසල කර්මයන් රාශි වෙන්නේ. දැන් එතකොට ඔය පැහැදිලි කළේ අකුසල කර්ම සිද්ධ වෙන ආකාරය. ඊළඟට පැහැදිලි කරනවා දන් දීමෙන් මිනිස් ලොව පොහොසත් පවුල්වල සිටු පවුල්වල රජ පවුල්වල ඉපිද ප්‍රනීත ආහාර පාන වස්ත්‍ර යාන වාහන වාසස්ථාන ආදී ලැබිය හැකි බව හා දෙව්ලෝ ඉපද එයටත් වඩා ප්‍රනීත කාම සම්පත් ලැබිය හැකි බවද අසන කල්හි බෙරහඬ ඇසෙන කල්හි පිස්සුව ඇවිස්සෙන්නක් මෙන් කාම උපාදානයේ ඇති තනත්තා කෙරෙහි කාම උපාදානයේ නැග නැග එන්නට පටන් ගනී ගින්නකට තෙල් ඉසින කල්හි එය බුරබුරා නැගෙන්නාක් මෙන් කාමෝපාදාන ගින්න බුරබුරා නගින්නට පටන් ගනි. එයින් මෙහෙන ලද තැනැත්තා මිනිස් ලොව හා දෙව්ලොව කාමයන් ලබනු පිණිස ආහාර පාන වස්ත්‍රාදිය දන් දෙයි. මල් පූජා, පහන් පූජාදිය කරයි. වතු කුඹුරු ආදිය පුදයි. විහාර දාගැබ් සංඝාවාස පාසල් අම්බලම් ලිම්පකුණ ආදිය කරවයි. සිල් රැකි කල්හි ඒ පිනෙන් ඒවා ලැබිය හැකි බව ඇසූ කල්හි කාමපාදානයේ නැගී එයින් මෙහෙවන ලදු පන්සිල් අටසිල් දසසිල් ආදී සිල් රැකි සමහර විට පැවිදිවද සිල් රැකි භාවනාමේ කුසලයෙන් ඒවා ලැබිය හැකි බව ඇසූ කල්හි භාවනාවේ හියේදී මේ කාමපාදානයේ නිසා දාන සීල භාවනාමේ කුසල් ඇති වෙන ආකාරය දැන් දැන් මේක කිව්වන් පස්සේ අද ඉඳලා දන් දෙන එකත් නවත්තලා සිල් රකින්න එකත් නවත්තලා භාවනා කරන එකත් නවත්තන්න ඕනද කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට දැන් මේ කියන කතාවත් එක්කලා දැන් අපි මේක පරිස්සමෙන් තේරුම් ගන්නට ඕනේ ඇත්තටම අපි වැඩි දෙනෙක් තුල මේ දාන සීල භාවනාවන් සිද්ධ වෙන්නේ මේ කියන උපාදානයන් නිසා එක්කෝ කාම උපාදානය එහෙම නැත්නම් ditthi උපාදානය එහෙම නැත්නම් අත්වාද උපාදානය එතකොට කාමෝපාදාන කියලා කියන්නේ අර කියපු ආකාරයට රූපකාම උපාදාන, සද්දකාම උපාදාන, ගන්ධකාම උපාදාන, රසකාම උපාදාන, පොට්ටබ්බකාම උපාදාන, ධම්මකාම උපාදාන වශයෙන් ෂඩේන්ද්‍රයන්ගෙන් අපි කැමති කැමති දේවල් ලබන්නට ඕනේ ඒවා ලැබීම පිළිබඳව දැඩි තෘෂ්ණාව මතුවලා ඒක උපාදානයක් බවට පත් වුණාට පස්සේ ඒ තනත්තා උත්සාහ කරනවා මේවා ලබන්න පුළුවන් ක්‍රම මොනවද? එතකොට දැන් අර මස් රසයට ගිජුණු තනත්තා මාංශය සම්පාදනය කරගන්නට සතුන් මරන්න පෙළඹුණා වගේ මේ ප්‍රනීත ප්‍රනීත දේවල් සසරෙත් ලබන්න අපි මොකද්ද කරන්න ඕන? එහෙම හොයනකොට ඒ අය දැනගන්නවා ඒවා ලැබෙන්නේ කුසල් කරපු අයටයි. දන් දීපු අයට තමයි සම්පත් ලැබෙන්නේ. එතකොට සිල් රැකපු අයට තමයි තේජස ලැබෙන්නේ. භාවනා කරපු අයට තමයි හොඳට මේ මානසික වශයෙන් හොඳ සුවදායක තත්වයක් ඇති වෙන්නේ. දැන් මේවා දැනගත්තට පස්සේ අපේ මනස පෙළඹෙනවා දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න. දැන් මේ තමයි උපාදානයේ නිසා දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන් අපි සිද්ධ කරන ආකාරය. එතකොට උපාදාන පත්‍යා භව අර උපාදානයේ නිසා මේ කුසල කර්ම භවය ජනිත වෙනවා. දැන් දැන් එතකොට එහෙනම් අපි දන් දීම සුදුසුද අපි සිල් රැකීම සුදුසුද අපි භාවනා කිරීම සුදුසුද කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න නෙමෙයි මෙතන අවශ්‍ය වෙන්නේ ඒවා කිරීම සුදුසුයි උපාදානය පාදක කරගෙන නම් අපි ඒවා කරන්නේ එය භව පැවැත්මට හේතු වෙනවා අපි ඒවා කරන්නේ ප්‍රඥාව මූලික කොටගෙන නම් එය අපට භවෙන් එතර වෙන්නට හේතු වෙනවා ඒ නිසා තමයි අපි නිරන්තරයෙන්ම සිහිපත් කරන්නේ අපි කුසල් කරනකොට ඥාන සංප්‍රයුක්තව කුසල් කරන්නට ඕන. නමුත් කොච්චර ඥාන සංප්‍රයුක්තව කුසල් කරන්න ඕන කියලා කිව්වත් හිතුවත් අපි වැඩි දෙනෙකුගේ මනස පෙළඹෙන්නෙම මේම කළාම මේවා ලැබෙනවායි කියලා කිව්වහම තමයි අපේ මනස අවදි ඒක නායක හඳුර හොඳ ලස්සන කතාවක් ඒකට කියනවා බෙරහඬ ඇසෙන කල්ලි පිස්සුව ඇවිස්සෙන්නාක් මෙන් අර ඇතුලේ ඇතුලේ තියෙන ඒ කාම තණ්හාව මතුවලා එනවා පිස්සු ඇවිස්සෙන්න වගේ අර අර කතන්දර අහනකොට ඒ බණ කතා අහනකොට ඒවෙන් ලැබෙන දානානිසංස අහනකොට ඒ ආනිසංස පක්ෂය අහනකොට ඇතුලෙන් මතුවලා එන ඔද වැඩිලා එනවා එතකොට දැන් අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන ඒව අහනකොට අපේ සද්ධාව වැඩෙනවා නම් ඒක වරදක් නෑ අපේ ප්‍රඥාව වැඩෙනවා නම් ඒක වරදක් නෑ එතකොට අපි බොහෝ අවස්ථාවල පැහැදිලි කරනවා එකම කරුණ අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන් ගොඩනගන්නට පුළුවන් පවත්වන්නට පුළුවන් තෘෂ්ණාවෙන් සහ ප්‍රඥාවෙන් ඒ කියන්නේ සම්පත් ඉපයීම, සම්පත් පරිහරණය කිරීම, සම්පත් කල්පවත්වා ගැනීම, අනාගතයේ සම්පත් ලබන්නට සුදුසු කුසල් කිරීම මේ හැම දෙයක්ම තෘෂ්ණා මූලිකව කරන්නටත් පුළුවන් ප්‍රඥා මූලිකව කරන්නත් පුළුවන්. තෘෂ්ණා මූලිකව කරනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට මේ ඉන්ද්‍රියන් පිනවන්නට අපි ඇසින් දකින්නට කැමති දේවල් ලබන්න, කනෙන් අහන්නට කැමති දේවල් ලබන්නට සුවපහසු විදිහට කායික ස්පර්ශයන් ලබන්නට සුවපහසු විදිහට මානසික තත්ත්වයන් පවත්වන්න අපට ඕන වෙනවා. ඒ ඕන වෙනකොට අපි දන්නේම නැතුව ඒ ඕනෑකම විසින් අපිව මෙහෙවනවා. ඒ එතකොට මේ භවය තුල ඒවා ලැබෙන්නේ හොරකම් කරලාද මිනි මරලාද එතකොට එහෙමනම් ලබන්න පුළුවන් කියලා හිතෙන්නේ ඒ දරුණු පැත්තකට නැඹුරු වෙනවා. හැබැයි එහෙම කළාම මේකෙන් අකුසල් සිද්ධ වෙනවා සසරේ දිගු කලක් දුක් විඳින්න වෙනවා කියලා යම් මට්ටමකට බුද්ධියකට ප්‍රඥාවකට ගෝචර වෙනකොට ඊට පස්සේ අපි ඒ කර්කශ මාර්ගය අතහැරලා අර සෞම්‍ය මාර්ගය තෝරා ගන්නවා හානියක් නොවි කොහොමද ඒවා ලබන්නේ පීඩාවක් නැතුව කොහොමද ඒවා ලබන්නේ කියලා. ඉතින් නිවන් දකින්නට අපිට කරන්න තියෙන්නේ දන් දෙන එක, සිල් රකින්න එක, භාවනා කරන එකම තමයි. ඒක අපට තණ්හා උපාදානයේ පදනම් කරගෙන කරන්නත් පුළුවන්. අපට නෛෂ්කාම්‍ය ප්‍රඥාව පාදක කොටගෙන අපට ඒවා කරන්නටත් පුළුවන්. ඒ නිසා තමයි අපි පෙර දිනවලත් දේශනා කරනකොට උදාහරණ හැටියට පැහැදිලි කළේ විවාහක යුවලකට ඕනනම් මට මේ බිරිඳම සසරේ ලැබේවා මේ සැමියාම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්නට පුළුවන් තෘෂ්ණා මූලිකවත් ඒ ප්‍රාර්ථනාවම ඇති කරන්නට පුළුවන් ප්‍රඥා මූලිකවත්. එතකොට අපි මේ උදාහරණය ගත්තේ මේ කාම බන්ධනය කියන එක අතිශයින් බලවත්ම බන්ධනයනේ. එතකොට අඹුසැමි බන්ධනය කියන එක. එතකොට එතන ඊටාම ලාමක බන්ධනයක් හැටියටනේ අපට පේන්නේ. ඒ ලාමක බන්ධනය ඇත්තටම ලාමක පදනමක් තුලම කාම තෘෂ්ණාවට වහල් වෙලා ඒ ප්‍රාර්ථනාව කරන්නත් පුළුවන්. ඉන්ද්‍රිය පිනවන්නට රූපයට වහල් වෙලා හැඩයට වහල් වෙලා පුද්ගලයට වහල් වෙලා ඒවා උපාදාන ඊට වෙනස් ආකාරයට අර යසෝදරාව සිද්ධාර්ථ කුමාරයව ප්‍රාර්ථනා කළා වගේ සිද්ධාර්ථ කුමාරයා යසෝදරාව කැඳවාගෙන ගියා වගේ ඒ කුමක් සඳහා ඒ රූපයට වහල් වෙලා හැඩයට වහල් වෙලා ඉන්ද්‍රිය පිනවන්නට වහල් වෙලා නෙමෙයි ඒ බෝසත්වරයා යම් බුද්ධත්වයක් සඳහා බුද්ධකාරක ධර්ම පුහුණු කරනවාද මම පතිනිය හැටියට ළඟින් ඉඳගෙන ඒ කාර්ය සඳහා උපරිම කැප වෙලා මම ඒ කාර්යයට සහාය වෙනවා. එතකොට ඒ යන ගමනේදී බිරිඳ හැටියට සැමිය හැටියට එකතු වෙනවා. ඔවුන් බන්ධනය වෙනවා, කම්සප්ප විඳිනවා. හැබැයි එය නොවේ ඒ ප්‍රාර්ථනාවේ මූල සාධකයේ එය නොවේ එහි ප්‍රධාන කාරණේ ප්‍රධාන කාරණේ වෙන්නේ අර විමුක්තිය ඉලක්ක කොටගෙන සම්මා සම්බුද්ධත්වයේ සඳහා බෝසත්වරයාට බුද්ධකාරක ධර්ම පුරන්නට උදව් කිරීමත් ඒ උපකාර කරන්නට කරන කැපකිරීම තුළ තමන්ගේ පාරමිතා ධර්ම සම්පාදනය කොටගෙන ඒ සසුනේ නිවන් දකින්නට මඟ සකස් කර ගැනීම. ඒ සඳහා ඒ දෙදෙනා අඹුසැමියන් හැටියට එක් වෙමින් සසරේ ඉදිරියට යන්නටත් අවසාන භවයේ අඹුසැමියන් හැටියට එක් වෙන්නටත් ප්‍රාර්ථනා තියාගෙන ඒ බන්ධනය පවත්වාගෙන යනවා අර තමන්ගේ සුවිශේෂ ප්‍රාර්ථනාව සඵල කරගන්නත් එක්ක. එතකොට දැන් හැමෝම බුදු වෙන අය නෙමෙයි. හැමෝම බුදුවරුන්ගේ බෝසත්වරුන්ගේ පතිනියන් වෙන අය නෙමෙයි. නමුත් බෞද්ධයෙක් හැටියට ගත්තහම විවාහ සංස්ථාව හුදෙක් මේ ඉන්ද්‍රිය පිනවීමේ එහෙම නැත්නම් ලිංගික තෘප්තියක් ලැබීමේ කාම ආස්වාදය ලැබීමේ ඊටාම ප්‍රාථමික ලඝු බන්ධනයක් පමණක් නෙමෙයි බුදුදහමට අනුව ඒ පිළිබඳව විග්‍රහ කරගන්නකොට එය නිවන් දකින තෙක් කල්‍යාණ මිත්‍රත්වයෙන් අන්‍යෝන්‍ය සහයෝගයෙන් ಗುಣධම් වඩන සමීප සම්බන්ධතාවයක්. එතකොට අන්න ඒ කාරණය නිවන ඉලක්ක කොටගෙන විමුක්තිය ඉලක්ක කොටගෙන ඒ විමුක්තිය ලබන තෙක් ඒ කියන්නේ කෙලෙස් නසන තෙක් මේ සසර ගමනේදී ආවාහ විවාහ වෙනවනම් Tamanට සත්පුරුෂ බිරිඳක් ලැබෙන්න සත්පුරුෂ සැමියෙක් ලැබෙන්න දැනට ලැබිලා ඉන්න සැමියා හෝ බිරිඳ සත්පුරුෂයෙක් කියලා Tamanට දැනෙනවනම් දෙදෙනා කතිකාවත් කරගෙන නිවන් දකින තෙක් අන්‍යෝන්‍ය සහයෝගයෙන් එකතු වෙලා අඹු සැමියන් හැටියට ගුණධම් වඩන්නට පැතුම් ඇති කරගන්නට පුළුවන් එය ප්‍රඥා මූලික ප්‍රාර්ථනාවක් හැටියට එතකොට මේ දන් දීම සිල් රැකීම භාවනා කිරීම පැත්තකින් තියලා අපි මේ ප්‍රාථමිකම උදාහරණයක් අරගෙන කතා කළේ අඹුසැමියන් අතර ඇති වෙන ඊටාම තදබල කායික බන්ධනය එහෙම නැත්නම් ඒ සරාගී බන්ධනය පවා අවශ්‍ය නම් කෙනෙකුට එය කාම උපාදානයේ පාදක කොටගෙන ඇතිවෙන බන්ධනයක් බවට පත් කරගන්නේ නැතිව ඉන් ඔබට ගිය ගුණාත්මක බන්ධනයක් හැටියට සසර නිවන් මඟට සහාය කරගන්නට පුළුවන් ඒ නිසා මෙතන මේ කියන කතාව අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕනේ බහුලව ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අපි හැම දෙනාම බහුලව දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න පෙළඹෙන්නේ මේ කියන කාම උපාදානයේ පදනම් කොටගෙනයි. ඒක තමයි යථාර්ථය. ඒක තමයි සත්‍ය. දැන් අපි අර පහුගිය දවසක කතා කළේ ධර්ම සාකච්ඡාවේදීම මේ නිවන සම්බන්ධව අපි හුඟක් දෙනාට තියෙන්නේ නිවනෙහි පවතින අවේදිත සුඛය පිළිබඳ අදහසක් නෙමෙයි. අපි ගොඩක් දෙනෙකුට තියෙන එහි තියෙන වේදිත සුඛය. එහෙම නැත්නම් නිර්වාණගාමිනී මාර්ගය එහෙම නැත්නම් නිවන අපි හඳුනාගෙන තියෙන්නේ එක්තරා වේදිත ස්වરૂපයකින්. ඒ මොකද සත්වයේ පුද්ගලයක ආත්මයක් මම කියන මේ දෘෂ්ටියෙහි ඉඳගෙන තමයි අපි දැන් මේ සුවය හොයන්නේ. ඒ සුවය හොයනකොට මට විඳින්න පුළුවන් සුවයක්, මට දැනෙන සුවයක්, මම මා විසින් අත්පත් කරගන්නා සුවයක්, මට ලැබිය හැකි සුවයක් ගැන සංඥාවක් තමයි ඇති වෙන්නේ. එතකොට ඒ කියන ගති ලක්ෂණ වලින් යුක්ත වෙනකොට එතන පවතින සංස්කාර ධර්ම. එතකොට ඒ සංස්කාර ධර්ම ගොඩනැගෙන ගොඩනැගෙන වාරයක් පාසා සංකාර දුක්ඛය, විපරිණාම දුක්ඛය, පීලන දුක්ඛය, ਸੰతాප දුක්ඛය ඒවා උරුම වෙනවා. එතකොට මේ දුක් නැති තැනක් වෙනකොට එතන සංස්කාර නැති තැනක් වෙන්නට. නමුත් මේ සංස්කාර නැති තැනක මම නැති තැනක එබඳු සුවයක් පිළිබඳව, එබඳු අවේදිත සුඛයක් පිළිබඳව සංඥාව බොහෝ දෙනාට නැහැ. ಗುಣධම් වැඩි වෙන්නේ. ඒ නිසා තමයි භාවනා කරන්න ගියා වුණා ඒ භාවනාවේදී යථාර්ථය දකින්නට උත්සාහ කරනව වෙනුවට අද හරි ගියේ නෑ භාවනා. ඒ හරි ගියේ නෑ කියන්නේ මොකද්ද? අර නිකන් සාන්ත ප්‍රණීත සැහැල්ලු සුවදායක තැනට ආවේ නෑ. දැන් ඒක තමයි භාවනාවේ ඵලය හැටියට හොයන්නේ. වාඩි වෙනකොට මේක හිතාගෙන තමයි වාඩි වෙන්නේ. භාවනා කරනවා කියලා ඒ සාන්ත ප්‍රණීත සැහැල්ලු සුවය තමයි හොයන්නේ. ඒක ලැබුණ නැත්නම් භාවනාව හරි ගිහින් නෑ. ඇයි එහෙම හිතන්නේ? ඒ පවතින යථාර්ථේ පවතින්නේ රාගය නම් පවතින්නේ ද්වේෂය නම් පවතින්නේ මෝහය නම් පවතින්නේ නීවරණ පවතින්නේ දුක්ඛ වේදනාව මේ හැම දෙයක්ම විදර්ශනා ප්‍රඥාවෙන් යථාර්ථවත්ව දකින්නට ඕන. ඒතකොට වේදනානුපස්සනාවේදී සුඛ වේදනාව විතරක් විදර්ශනා කරලා හරියන්නේ නැහැ. දුක්ඛ වේදනාවත් විදර්ශනා කරන්න ඕන. එහිත් යථාර්ථය දකින්නට ඕන. චිත්තානුපස්සනාවේදී ශාන්ත ප්‍රණීත සිත් විතරක් නෙමෙයි. සරාගී සිත, සදෝෂ සිත, සමෝහ සිතත් අපි විදර්ශනා කරන්නට ඕන. ධම්මානුපස්සනාවේදී බොජ්ජංග ධර්ම විතරක් නෙමෙයි නීවරණ ධර්මත් දකින්නට ඕන. ඒවත් විදර්ශනා කරන්න ඕන. නමුත් අපි ගොඩක් දෙනෙකුගේ භාවනාවේ නීවරණ තියෙන්නට බෑ. රාග ద్వේෂ මෝහ සිත් තියන්නට බෑ දුක්ඛ වේදනා තියන්නට බෑ ඒ මොකුත් නැති දුක්ඛ වේදනා නැති සුඛ වේදනා තියෙන රාග ద్వේෂ මෝහ සිත් නැති විතරාගී විත මෝහ සිත් තියෙන විත දෝෂ සිත් තියෙන ඒ වගේම නීවරණ නැති බොජ්ජංග ධර්ම මතුවෙච්ච භාවනාවක් තමයි අපේ භාවනා වියුක්තිය කියලා අපි හැමතිස්සෙම හිතනවා ඇයි එහෙම හිතන්නේ නිවන් දකීමේ පදනමක් මත නෙමෙයි නිවන් දකින්නට ඒව අවශ්‍යයි ඒ නිසා අපි වෑයම් කරන්න ඕන නීවරණ ධර්ම යටපත් කරගෙන බොජ්ජංග ධර්ම මතු කරගන්න. අර දුක් වේදනාව වගේම සුඛ වේදනාවත් අපි විදර්ශනා කරන්නට ඕන. අපි රාග දේශ මොහ සිත්වල කිමිදි කිමිදි ඉන්න නෙමෙයි ඒන් මතු කරලා වීත රාග වීත මොහ වීත දෝෂ සිත් මතු කරගන්න ඕන. නමුත් ඇත්තටම අපි ඒව හොයන්නට වෑයම් කරන්නේ හේතුඵල ප්‍රඥාවෙන්ද එහෙම නැත්නම් මගේ සුවය මගේ පහසුව සඳහා අන්න එහෙම ප්‍රත්‍යවේක්ෂා කළොත් තමයි අපිට තේරුම් ගන්නට පුළුවන් අපේ භාවනාව තණ්හා උපාදානය නිසා ගොඩනැගෙන පුඤ්ඤාභි සංඛාරයක්ද එහෙම නැත්නම් අපි ප්‍රඥාව පාදක කොටගෙන ඥාන සංප්‍රයුක්තව ගොඩනගන්නා වූ පුඤ්ඤාභි සංඛාරයක්. අපිට පුඤ්ඤාභි සංඛාර ගොඩනගන්න නැතුව ඉන්න බෑ. අපි මුල්ම කාරණේදීත් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැනදීත් කතා කළා යම් කිසි කෙනෙක් කියනවා නම් අකුසලොත් නොකොට කුසලොත් නොකොට ඉන්න කියලා එතන එතන තියෙන සම්පූර්ණ ධර්මයේ පටලවා ගත්ත තැන. අරහත්ත්වයෙන් මෙපිට කුසලොත් නොකොට අකුසලොත් නොකොට ඉන්න පුළුවන් තත්වයක් නැහැ. අසඤ්ඤ තලය ඒබඳු අවස්ථාවක් මොකද අසඤ්ඤ තලයේදී සිත ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා කුසල් අකුසල් අභිනවයෙන් රැස් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ හැරෙන්නට අරහත්යෙන් මෙපිට යම් කිසි කෙනෙකුට කුසල් අකුසල් රැස් නොකොට ඉන්න පුළුවන් තත්වයක් නැහැ. අකුසල් නැත්තම් කුසල් කුසල් නැත්තම් අකුසල් ඒතනත්තාගේ సంతානයේ ගොඩනැගෙන. ඒ තමයි අවිද්‍යාව තෘෂ්ණාවල ක්‍රියාකාරීත්වය. එතකොට අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරපු තැනක විතරයි අකුසලොත් නැතුව කුසලොත් නැතුව ක්‍රියාසිත වලින් විතරක් පවතින්නට පුළුවන් වෙන්නේ ක්‍රියාසිත සහ විපාකසිත. එතකොට ඉන් මෙපිට යම්කිසි කෙනෙකුට එහෙම බලහත්කාරයෙන් ඒ తত্ত্বය કૃතිමව ගොඩනගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා හැම විටම අපි යතින් යම්කිසි කුසලයක් හෝ අකුසලයක් සිද්ධ වෙනවා. අපි උත්සාහ කරන්න ඕන අකුසලේ වළක්වලා කුසලේ පවත්වන්න. හැබැයි මේ අකුසලේ වළක්වන්න උත්සාහ කරන්නේ මොන අදහසින්ද? මේ කුසලයේ ගොඩනගන්න උත්සාහ කරන්නේ මොන අදහසින්ද? ඒකයි වැදගත් අපි අකුසලයේ දුරු කරන්න උත්සාහ කරන්නේ අකුසල් කළාම මට දුක් විඳින්න වෙනවා කියන පදනමේ නම් එතන ඒතනත්ත අකුසලෙන් වැළකීලා තියෙන ඒතනත්ත සිල් රැකලා තියෙන්නේ අත්වාද උපාදානයේ පාදක කොටගෙනයි. මට දුක් විඳින්න වෙනවා. එතකොට මේ අකුසලය නිසා සිත කිලිටි කරනවා, කෙලෙස් වඩවනවා, නිර්වාණ මාර්ගය අහුරනවා. ඒ නිසා කෙලෙස් ප්‍රහාණය කරන්නට නම් අකුසලයෙන් වැළකිය යුතුයි කියන ඒ අවබෝධයෙන් නම් එතනත්තා අකුසලයෙන් වළකින්නේ අන්න ඥාන සංප්‍රයුක්තව කෙලෙස් නසන්නට යන ගමනේදී ඒ තනත්තාගේ යම්කිසි ඥාන සංප්‍රයුක්ත ප්‍රයත්නයක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට අපි කුසල් කරන්නට ඕන. දන් දෙන්න ඕන, සිල් රකින්න ඕන, භාවනා කරන්න. හැබැයි ඒ කරන්නේ මොන අදහසින්ද? මොකක්ද පදනම? මොකක්ද දැක්ම? ඒ ඒ දන් දෙන්නේ අපට මට සැප ලබන්නට කියලා හිතාගෙනද? ඒ සිල් රකින්නේ මම තේජවන්ත වෙන්න කියලා හිතාගෙනද? ඒ භාවනා කරන්නේ මගේ මනස ශාන්ත ප්‍රණීත තත්ත්වෙන් පවත්වන්න කියලා හිතාගෙන එහෙමනම් එතන තණ්හා මාන දිට්ටි කියන මේ දුර්වල තත්වයන් එහෙම නැත්නම් මේ ප්‍රපංචයන් එහි ක්‍රියාත්මක වේ. එසේ නොවි අපි වෑයම් කරන්න ඕන විදර්ශනා ප්‍රඥාවෙන් ඒ යථාර්ථය ස්පර්ශ කරන්න. ඒ කියන්නේ දන් දෙන්නට ඕන ඥාන සංප්‍රයුක්තව සිල් රකින්නට ඕන ඥාන සංප්‍රයුක්තව භාවනා කරන්න ඕන ඥාන සංප්‍රයුක්තව මොකද්ද ඥාන සංප්‍රයුක්තව කියලා කියන්නේ එහි අර්ථය හරියට දැනගෙන මේකෙන් මොකද්ද කෙරෙන්නේ මොකක්ද මේකෙන් අපේක්ෂා කරන්නේ එතකොට යම් කිසි කෙනෙකුට විමුක්තිය ඉලක්ක කොටගෙන ඒ විමුක්තිය සඳහා යන ගමනේදී කෙලස් ප්‍රහාණයට මේ පංචස්කන්ධයෙන් නික්මෙන්නට අපි මීට පෙරත් නැවත නැවත කතා කරලා තියෙනවා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී මේ ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ගාංග ධර්ම මේවා නිවනට උපකාර වෙන්නේ නිකම්ම පුහුණු කරපු පමණට නෙමෙයි. සිහිය නිකම්ම පුහුණු කළා කියලා නිවනට උදව් වෙන්නේ නැහැ. ඒක නිවනට උදව් වෙන්න නම් විවේක නිස්ෘත විරාග නිස්ෘත නිරෝග නිරෝධ නිස්ෘත වස්සග්ග පරිණාමී කියන මේ ගුණාංග හතරෙන් මිශ්‍රව පුහුණු කරන්නට ඒ කියන්නේ විවේක නිස්ෘත කාය විවේක චිත්ත විවේක උපදි විවේක චිත්ත විවේක කියලා කියන්නේ නීවරණයන්ගෙන් නිදහස් වීම උපදි විවේක කියලා කියන්නේ ක්ලේශයන්ගෙන් නිදහස් එය අරමුණු කොටගෙනයි සිහිය වැඩි යුත්තේ ඒ සිහිය පමණයි කෙලස් නසන්නට උදව් වෙන්නේ එහෙම නැතුව මට සාන්ත බවට මට ප්‍රණීත බවට මට සුවදායක තත්ත්වයටපත් වෙන්න කියලා නම් ඒතනත්තා සතිපට්ඨානය පුහුණු කරන්නේ එය තණ්හා උපාදානය නිසා උපාදාන පච්චා භවෝ කියන තැනටයි ඒ ක්‍රියාවලිය වැටෙන්නේ. එයින් ඊට එහා දෙයක් කරන්නට පහසු නැහැ. මේ විදිහට සති සතිය පමණක් නෙමෙයි ධම්මවිචය, විරිය, පීති ආදී මේ බොජ්ජංග ධර්ම සියල්ලම. ඊළඟට මාර්ගාංග ධර්ම සියල්ලම, ඉන්ද්‍රිය ධර්ම සියල්ලම. මේ හැම එකක්ම බෝධිපාක්ෂික බවට පත් වෙන්නේ ඊළඟට ඡන්ද චිත්ත විරිය විමර්ශා ආදී වශයෙන් ආරම්භ කරලා තියෙන බෝධිපාක්ෂික ධර්ම සියල්ලක්ම බෝධිපාක්ෂික වෙන්නේ බෝධියට නිවනට පක්ෂපාත වෙන්නේ ඒ දිශාවට හැරෙන්නේ අර කියන විවේක නිස්සිත විරාග නිස්සිත විරාග නිස්සිත කියන ඇලෙන தත්වයෙන් මේ පංචස්කන්ධයට ඇලුම් කරන ගතියෙන් සිත නිදහස් කරගන්න. ඊළඟට නිරෝධ නිශ්චිත අනුත්පාද නිරෝධයට පමුණුවන්නට වොස්සග්ග පරිණාමී අත්තරීම සඳහා මේ පංචස්කන්ධය එහෙම නැත්නම් මේ සංස්කාරයන් අත්තරීම සඳහා යන ගමනකට ඉලක්ක කොටගෙන අන්න ඒ බඳු දැක්මක් ඇතුව අපි පුහුණු කරන ගුණාංග දාන සීල භාවනා තමයි පාරමිතා ධර්ම හැටියට කෙලස් නසන්නට උපකාර වෙන්නේ. එහෙම නැති වුණොත් මේ කියන කාම උපාදානයේ හේතු කොටගෙන අර බෙරහඬ ඇහෙනකොට පිස්සුව මතුවෙන්න වගේ අපේ මනසේ අර පිනක් කරන්න ඕන මේ මේ නායකයෝ කියලා තියෙන උපමාව හරියටම හරි මොකද ඒක මතුවෙනන් පස්සේ තමයි පිංකම් කෝලහල තියෙන්නේ. එතකොට පිංකම් වලට පොර කනවා. කටින පිංකම් වලදී මරා ගන්න ටික විතරයි සමහර වෙලාවට එතරම්ට ඔවුනෝන් ගැටෙන තැන් අපි දැකලා තියෙනවා. ඇයිද අර කාම උපාදානය නිසා අර බෙරහඬට පිස්සුව මතුවලා වගේ දැන් දඟලනවා මම කරගන්න ඕන මට ඕන මගේ කටින පිංකම්. ඇයි මේ ඒ කටින පිංකම කරන්නේ සාසනය පවත්වන්න නෙමෙයි කෙලස් නසන්නට නෙමෙයි දිව්‍ය ලෝක සැප, මනුස්ස ලෝක සැප, චක්‍රවර්ති රාජ්‍ය සම්පත්, සක්දේව් රාජ්‍ය සම්පත් එතකොට අපායෙන් මිදෙන්නට දෙව්ලොව යන්නට මේ ඔක්කොම ලැබෙන්නේ කටින පිංකමෙන්. ඒ නිසා මගේ ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා කටින පිංකමක් කරගන්න ඕන කියන මේ දැඩි උපාදානය ආවට පස්සේ එතනදි කෙරෙන්නේ පිනක්ද පවක්ද කියලාවත් සංඥාවක් නැති තරමට මිනිස්සුන්ගේ සිත් සතන් මුලා එතකොට ඒ නිසා අපි මෙතන පරිස්සමෙන් තේරුම් ගන්නට ඕනේ නායක හඳුරු මෙහිදී පැහැදිලි කරන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ම සිද්ධ වෙන්නට පුළුවන් කාම උපාදානය නිසා. හැබැයි කෙනෙකුට ඒ ප්‍රඥාවෙනුත් කරන්නට පුළුවන්. ඊළඟට දාන කොහොමද ditthi උපාදාණයෙන් ඒක වෙන්නේ? දානාදී පින්කම් වලින් දෙවියන් සතුටු කිරීමෙන් කරවීමෙන් කියන ලද සම්පත් ලැබිය හැකි යන දෘෂ්ටියත්ෝ කාමෝපාදාන ditthුපාදාන දෙකින්ම මෙහෙවන ලදුව දන් දීම් සිල් රැකීම් භාවනාවේ යෙදීම් කරති. ඒ කාමෝපාදාන ditthුපාදාන දෙක නිසා දාන සීල භාවනා සංඛ්‍යාත කුසල කර්ම භවයේ ඇතිවන ආකාරයයි. ඊළඟට දන් දීම් ආදී පින්වලින් දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක දෙකී දීර්ඝායුෂ ඇති වර්ණ සම්පත්තිය ඇති නිරෝග භව ඇති තේජස් ඇති අධිපති බව ඇති මනා නුවණ ඇති සිහිය ඇති ධෛර්ය ඇති උසස් ආත්මයන් ලැබිය හැකි බව ඇසූ කල්හි අත්වාද උපාදානය ගින්න නගින්නට පටන් ගනී. එයින් මෙහෙණ ලද තැනැත්තා උසස් ආත්මයන් ලබන සඳහා දන් දීම කරයි, සිල් රැකීම කරයි, භාවනා කිරීම කරයි. මෙන්න මේ විදිහට ඒ ඒ අවස්ථාවන්හිදී අපිට කුසල් කරන්නට මේ උපාදානයේ හේතු වෙන ආකාරය නායක හඳුරෝ පැහැදිලි කරනවා. ඊළඟට දෙවැනි කොටස තමයි උපාදාන පත්‍ය භවෝ කියලා කිව්ව දෙවැනි දැන් මේ පළවෙනි කොටස පැහැදිලි කළේ කම්ම භවය ඊළඟට උපපත්ති භවය. උපපත්ති භවය කියන්නේ ඒක ඊටාත්ම පැහැදිලි මේ සිද්ධ කරගත්තා වූ කුසල කුසල කර්මයන්ට අනුව ප්‍රතිසන්දිසිතක් ජනිත වෙනවා ඒ ප්‍රතිසන්දිසිත මනුස්ස ලෝකේ නම් එතන කාම භව. ඊළඟට එය දිව්‍ය ලෝකේ නම් කාම භව. ඊළඟට රූපාවචර ලෝක වලින් එකක නම් රූප භව. ඒ අරූපාවචර ලෝක වලින් එකක නම් අරූප භව. ඒ විදිහටම තමයි සංඥා භව, අසඤ්ඤ භව, නේව සංඥා, නාසඤ්ඤා භව, ඒකෝකාර භව, චතෝකාර භව, පංචෝකාර භව ආදී ඔය කවර හෝ භවයකට භවයක අදාළ ස්කන්ධයන් නිර්මාණය කරන්නට අර කර්මය හේතු එතකොට මේ කියන ඊළඟට නායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා උත්පත්ති භවය කර්මය කර්ම හේතුවෙන් හටගන්නා කල්හි උපාදාන පත්‍ය භවෝයි කර්ම භව උත්පත්ති භව දෙකම උපාදාන හේතුවෙන් වේයයි වදාලේ කුමක් නිසාද? එතකොට මෙතන මේ කරුණු දෙකක් මේකට අන්තර්ගත කළේ ඇයිද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. එතනදී නායක හඳුර පැහැදිලි කරනවා ඒ කරුණු දෙකම එතන පැහැදිලි කරන්නේ මේ උපාදානයෙන් ඇත්තටම ඉලක්ක කරන ප්‍රධාන කාරණය තමයි මේ සංස්කාර ධර්ම. ඒ කියන්නේ නැවත පංචස්කන්ධයක් ගොඩනගලා ඒ තමන් කැමති කැමති වෙන දේවල් නැවත නැවත ග්‍රහණය කර ගැනීම. ඒ පංචස්කන්ධේ පවත්වා ගැනීම. මේක තමයි උපාදානයේ ප්‍රධාන කොටස. හැබැයි මේ ප්‍රධාන කොටස වෙත යද්දී ඒතනත්තා අතින් තව විවිධ ක්‍රියාවන් සිද්ධ වෙනවා උපාදානය නිසා. ඒ නිසා අර උපපත්ති භවයට පෙරාතුව ඒතනත්තා අතින් ක්‍රියාත්මක වෙන කොටස තමයි කම්ම භවය කියන්නේ. ඒ කම්ම භවයේ හේතු කොටගෙන එය ප්‍රත්‍ය කොටගෙන උපපත්ති භවය ගොඩ නැගෙනවා. එතකොට මේ දෙකම ඍජුවම උපාදානය නිසා සිද්ධ වෙන හේතුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ එකම කාරණයක් හැටියට දේශනා කරන්නේ. දැන් මේක අපට පැහැදිලි වෙනවා අපි මුල් අවස්ථාවේදී පැහැදිලි කරගත්තා සංඛාරපච්චා විඥාන. කුසල කුසල කර්මයන් හේතු කොටගෙන විඥානය හටගන්න. අපි එතනදී පැහැදිලි කළා කර්මයට විතරක් පුළුවන් කමක් නැහැ ප්‍රතිසන්දි විඥානයක් ඇති කරන්න. එතනට අනිවාර්යෙන් තණ්හා උපාදානය තිබිය යුතුයි. භව තණ්හාව නැතිනම් ඒ තනත්තාගේ කර්මය මතු භවයක් ජනිත කරන්නට සමත් වෙන්නේ නැහැ. එහෙනම් మతు භවයක අභිනව ආත්ම භවයක ප්‍රතිසන්දි විඥානයත් ඒ ප්‍රතිසන්දි විඥානය හා සමගම අවශේෂ නාම රූප වශයෙන් ස්කන්ධ සමූහයත් නිර්මාණය කරන්නේ කුමක් විසින්ද භව තණ්හාව විසින් ඒ භව තණ්හාව දැඩිවගත්තු තැන එතන තමයි උපාදානය. එතකොට ඒ උපාදානයෙන් තොරව ඒ තණ්හාවෙන් තොරව කර්මයට පමණක් පුළුවන් කමක් නැහැ. නැවත ප්‍රතිසන්දියක් ඇති කරන්නට භවයක් ඇති කරනවා. ඒ නිසා උපාදානය තමයි අර ප්‍රතිසන්දියට අර පංචස්කන්ධය නිර්මාණය කරන්නට ප්‍රධාන සාධකයේ වෙන්නේ. ඒ නිසා තමයි මෙතනදී කම්ම භවය, උපපත්ති භවය කියන කර්ම දෙකම ගන්නෙ. ඉතින් ඒ උපපත්ති භවය ජනිත කරන්නට එහි පදනම හැටියට එහෙම නැත්නම් මූල සාධකයේ එහෙම නැත්නම් සහායක කාරණේ හැටියට සම්බන්ධ වෙන්නේ කර්ම භවය නිසා තමයි ඒ ගැනත් මෙතනදී කතා බහ කරන්නේ. මොකද මේ කර්මය හේතු නොවි අර පංචස්කන්ධය ගොඩනගන්නට පුළුවන් කමක් නැහැ. නමුත් මේ පංචස්කන්ධය ගොඩනැගීමේ ක්‍රියාවලිය කර්මයට පමණක් කරන්න පුළුවන් කමක් නැහැ. එය තණ්හා උපාදානයේ සහාය ඇතුවයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. ඒක අපි මුලිනුත් පැහැදිලි කළා. ඉතින් අන්න ඒ නිසා තමයි කම්ම භව උපපatti භව කියන කරුණු දෙකම මෙහිදී පැහැදිලි කරන්න කියන බව නායක හඳුරෝ මෙහිදී විස්තර කරනවා. ඉතින් එතකොට අද දවසේ දේශනාව මෙපමණකින් ප්‍රමාණවත් කියලා හිතනවා. ටිකක් කාරණේ සංකීර්ණයි වගේ දැනෙන්නත් පුළුවන්. ඉතින් අපිට පුළුවන් උපරිමයෙන් අපි පැහැදිලි කළේ තවදුරටත් මේ පිළිබඳව තියෙන ගැටලු අපි ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරමු. හොඳයි එහෙමනම් අද දවසේ දේශනාව මෙපමණකින් නිමා කරලා අපි සාකච්ඡාව ආරම්භ කරමු.